නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි දැන් දානය සම්බන්ධ කාරණාවල් ගොඩාක් සාකච්ඡා කරා එතකොට දානයක් මහත්ඵල මහානිසංස කරන්නේ කොහොමද කියන එක තමයි අපි මෙච්චර මේ දිගින් දිගටම කතා කරගෙන ආවේ එතනදී ඔබට මතක ඇති අපි එතන අර්ථ දෙකකින් බුද්ධ දේශනාවේ අර්ථ දෙකකින් තමයි දානීය මහත්ඵල මහානිසංස වීම පනවන්නේ එකක් සාපේක්ෂාර්ථයක් අනිත් එක নিরপেক্ষාර්ථයක් සාපේක්ෂාර්ථයක් විදිහට ගත්තාම දානයේ විපාකය ප්‍රබල වීමට තමයි දානීය මහත්ඵල වෙනවා කියලා කියන්නේ ඒ නිසා ආනිසංස සකස් වීමට নিরপේක්ෂාර්ථයක් විදියට ගත්තොත් ඒක මහත් ඵලය කියලා කියන්නේ නිවන කියන ස්වභාවය මහානිසංසය කියලා කියන්නේ සියලු දුකින් නිදහස් වීම කියන එක. එතකොට ඔය දෙකම දානය හරහා උපදවන්න පුළුවන් බව අපි ඔබට කලින් කිව්වා. අද දවසේදී ඒ දානය කියන කාරණාව කාරණාව අර නිර්වශේෂ මහත්ඵලය. ඒ කියන්නේ නිවන පිණිස කොහොමද යොදවන්නේ කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. එතකොට මේ කාරණාව පැහැදිලි කරන්න කලින් ඔබට කියන්න ඕනේ එතකොට දැන් දාණයෙන් රැස් වෙන්නේ පින. එතකොට පින කියලා කියන්නේ මොකද්ද? චිත්තම් පුනාතීති පුඤ්ඤා. සිත පිරිසුදු කරන්නේ පිනයි කියලා අපි ඒක පැහැදිලි කරා. ඊට පස්සේ ඒ විදිහට සිත පිරිසුදු වීමත් සමග ඒ දානය සම්බන්ධ කාරණාව මානසිකාර වීමත් සමග හිතේ ප්‍රීතිය උපදවන්න පුළුවන් බවත් ඒ ප්‍රීතිය කොහොමද උපදවන්නේ කියන කාරණාවත් අපි ඔබට පැහැදිලි කරා. අද දවසේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ විදිහට දාණයෙන් ප්‍රීතියක් උපදෝපු කෙනෙක් ඒ ප්‍රීතිය එතනින් එහාට සමාධිය විදර්ශනාව කරහා කොහොමද යොමු කරන්නේ කියන කාරණාවයි. එතකොට අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා බොහොම ගැඹුරු කාරණාවක්. හැබැයි මේක අතිශයින්ම වැදගත් කාරණාවක් වෙනවා. අතිශයින්ම වැදගත් බලවත් කාරණාවක් කෙනෙක්ගේ හිතක් ධර්මාබෝධයකට යන්නේ නැති වෙන්න බලපාන්නව ප්‍රධාන හේතුවක් මේ කාරණාවේදී විස්තර වෙනවා. අපි එහෙනම් බලමු දැන් එතකොට අපි තේරුම් ගත්තා දානයක දානයක් අර සිත පිරිසුදු වෙන ආකාරයෙන් දෙනකොට ඒ හරහා සිතේ ඒ ප්‍රීතිය ආදී අංග උපදින බව ඊට පස්සේ ඒ විදිහට ප්‍රීතියක් ඉපදුනාට පස්සේ දැන් උදාහරණයක් වශයෙන් ඔබ එහෙම දානයක් දීලා තිනවන නැත්නම් ඒ අවස්ථාව හිතන්න ඒ විදිහට කටයුතු කරද්දී ප්‍රීතිය උපදින ස්වභාවය ඒ විදිහට ප්‍රීතිය උපදින ස්වභාවයවල් ආ ඒ කියන්නේ උපදවන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා ධර්මයේ ආ සියලුම අනුස්සති භාවනා වලින් ඔය වගේ ප්‍රීතිය උපදවන්න පුළුවන්. බුදුරයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් සිහි කරනකොට බුද්ධානුස්සති භාවනාව කියනවා. එතකොට ඒ සිහි කිරීමත් එක්ක හිතේ ශ්‍රද්ධාව ආදී අංග බලවත් වෙලා ප්‍රීතිය උපදිනවා. ඊට පස්සේ තව කෙනෙක් තමාගේ සීලය පිරිසුදු බව සිහිකරොත් එහෙම මම පිරිසිදුව ලස්සන්ට ඒ සිල් රැකගෙන එනවා කොයිතරම් යහපතක්ද කියලා ඒ ගැන ඇතිවන්නා වූ පැහැදීමත් එක්කලා එතන හිතේ ප්‍රීතිය උපදවන්න පුළුවන්. ඒ විදිහටම තමයි අපි ඔය කිව්වේ දානයෙන් කවුරු කෙනෙක් දන් දුන්නොත් ඒ දානය චිත්තාලංකාරය, චිත්තපරික්කාරය කියන කාරණාව සකස් වෙන දිහා බලමින් කරොත් ඒ ඔස්සේ සිත පිරිසුදු නිසා සිතේ එයාට ප්‍රීතිය උපදවන්න පුළුවන්. එතකොට විශාකා උපාසිකාව වගේ ඒ විදිහට කරලා තියෙන්නේ. ඒක ඒ අය සමත විදර්ශනාවට තමයි ඊට පස්සේ හරවන්නේ. ඒ සමත විදර්ශනාවට හරවන්නේ කොහොමද කියලා බලමු. එතකොට අපි මේකේ තේරුම් ගන්න ඕනි කාරණාවක් තමයි ඔය විදිහට හිතේ ප්‍රීතියක් උපදෙව්වොත් කවුරු හරි කෙනෙක් දානේ සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ වෙලාවේ එයාගේ හිතේ ඒ ඒ ප්‍රීතියට අමතරව ශ්‍රද්ධාව කියන කාරණාව යෙදලා තියෙනවා. වීරිය කියන කාරණාව යෙදලා තියෙනවා. අපි හිතමුකෝ දැන් දාන් දීලා අවසන් වෙලා ප්‍රීතිමත් සිතකින් එයා ඉන්නවා. එතකොට ශ්‍රද්ධාව පැහැදීම තියෙනවා. ඒ ඒ අවස්ථාවේ සිද්ධ වෙච්ච දේවල් ගැන වීරියක් තියෙනවා. නැවත නැවත ඒ කුසලයේ හිත පවත්වන්න, ඒ දේවල් මනසිකාර කරන්න. ඊට පස්සේ ඒකත් එක්ක ඒ දේවල් නැවත නැවත නුවණින් නැවත හිත පිරිසුදු වෙන ආකාරයට ප්‍රීතිය ඇති වෙන ආකාරයට මනසිකාර කරගෙන යනවා. ඒක ධම්මවිචය කියන එකේ මූලික අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය වගේ කරගෙන යනකොට එයාගේ හිතේ ලෞකික වශයෙන් ශ්‍රද්ධාව, වීරිය, සිහිය කියන බල ධර්මයන් සකස් වෙලා දැන් මේ තියෙන්නේ. ඇතරම් කියනවා නම් බල ධර්මයන් පහම සකස් වෙලා තියෙනවා ලෞකික වශයෙන් මොනවද? ශ්‍රද්ධාව, ඒ කියන්නේ ඒ කාරණාව දානයේ සම්බන්ධ සිද්ධ වෙච්ච සිදුවීම් ගැන එයාගේ හිතේ පැහැදීම තියෙනවා. වීරිය තියෙනවා නැවත නැවත ඒ කාරණාවේ හිත යොදවන්න හැකියාව තියෙනවා කුසලයේ ඉස්මතු වෙන විදිහට ඒ වගේම සිහිය ඒ කාරණාවට හොඳට අවධානය යොමු වෙලා තියෙනවා ඒ වගේම සමාධිය ඒ කාරණාවේ හිත එකඟ වෙලා තියෙනවා ඒ දානයේ සම්බන්ධ කාරණාවේ ඊට අදාළ සිදුවීම් වල ඊට පස්සේ ප්‍රඥාව කියලා කියන්නේ ඊට අදාළ විදිහට නුවණින් විමසීමේ හැකියාව ඔය විදිහට හිතේ ප්‍රීතිය උපදින ආකාරයට හිත නැවත නැවත කුසලයේ තබන්න තබන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව නුවණ විමසීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔය කරුණු පහ සද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන කරුණු පහ ඔතනදී ලෞකික වශයෙන් බලගැන්විලා බල ධර්මයන් බවට පත් වෙලා තියෙනවා ලෞකික වශයෙන්. ඒ කාරණා තේරුම් ගන්න ලෞකික වශයෙන් කියලා කියන්නේ මෙතන අපි මේ කාමාවචර කුසල මානසිකත්වයකයි පසු වෙන්නේ. කාමාවචර කුසල මානසිකත්වක. එතකොට ඒක මේක ලෝකෝත්තර බර ධර්මයක් නෙමේ. ලෞකික වශයෙන් බල ධර්මයන් ඔතන ඉපදිලා බලවත් වෙලා තියෙන වෙලාවක් හිතේ. එතකොට ඔතනදී ඔය මේ කුසල් සිතේ කාමාවචර කුසල් සිතේ මේ ප්‍රීතිය ඒ වගේම දානයට අදාළ සිදුවීම් සහ ඊට අදාළ මානසිකාරාදියේ නතු වෙලා කාමාවචර කුසල් සිතක ස්වභාවයෙන් හිත පවතින්නේ එතනදිත් ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි කවුරු හරි කෙනෙක් ඒ ප්‍රීතියයි ඒ මානසිකාරයයි කියන දේ ඊට අදාළ කාරණාවල හිත එකග වීම පිණිස නොයදුවොත් ඔතනදිත් හිත විසිරීමටපත් වෙන්න පුළුවන්. දැන් මේ කියන කාරණා ඔබ Taman තුලින් බලන්න ඕනි කාරණා ඔබ නිකන් බැලුවොත් එහෙම සමහරලාවට අපි කරපු ඊතා යහපත් ක්‍රියාවක් අපි දුන්න දානයක් දානයක් දුන්න අවස්ථාවක් වෙන්න බලන්න ඔබ. ඒ අවස්ථාවක ඒ කාරණා පිළිබඳව අපි හිතනකොට හිතේ සතුට උපදිනවා සතුට උපදලා ටික වෙලා ගිහිල්ලා අපේ හිත එක එක ඒ අරමුණු වලම ගහගෙන යන එකක් තියෙනවා. එතකොට හිත ඒකත් එක්ක විසිරීමට යොමු වෙනවා. කවුරු හරි කෙනෙක් දැන් කවුරු හරි කෙනෙක් ඔතන ඔය ප්‍රීතිය කියන ඒවා ඔතන බලවත් කරලා ඔතන සමාධිය පැත්තට යොමු කරනවා නම් කරන්න තියෙන්නේ ඔතන බොහෝ අරමුණු වල දුවන්නා වූ හිතේ ඒ අරමුණු ක්‍රමයෙන් අඩු කරමින් එක කාරණාවක හිත යොදවන එකනේ. ඒ කියන්නේ එන්න එන්න අරමුණු කරන ප්‍රමාණය, මානසිකාර කරන ප්‍රමාණය අඩු කරනවා ඒ අදාළ පරිසරයේ තියෙන. පරිසරයේ තියෙන ඒවා අඩු කරන්න අඩු කරන්න ඒ ප්‍රීතිය එක්කලා ඇතිවෙච්ච මානසිකාරය කියන එක එයා එක අරමුණකට නැත්තම් එක එක එක අරමුණකට තමයි එක අරමුණකට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හරහා එයාට එතන ඒක සමාධිය පිණිස ලෞකික සමාධියක් පිණිස යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක එකම මානසිකාරයක් තමයි නැවත නැවත හිතේ පවත්වන්න වෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් සරල උදාහරණයක් කිව්වොත් මේ දානේ වළඳා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ආශයෙන් වෙදෙත්වා වර්ණයෙන් වෙදෙත්වා සැපයෙන් වෙදෙත්වා බලයෙන් වෙදෙත්වා ඊට පස්සේ නැවත වතාවක් මේ දානේ වළඳා බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ආශයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා වගේ අර එකම විදි එකම රටාවකට ඒ මානසිකාර්ය යොමු කරොත් අර කලින් දානය දීලා දාණයෙන් පස්සේ ඇති වෙලා තියෙන ප්‍රීතිය කියන ස්වභාවය මෙයාට සමතය පිණිස හිත නොයෙක් නොයෙක් අරමුණු වල විසිරෙන්නේ නැතුව එකම අරමුණක එකම විදිහට තියාගෙන එතන හිත එකඟ කරගන්න උපකාර කරගන්න පුළුවන්. ඒ හිතේ එකඟතාවය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රීතිය කියන එක ගතියත් දිගටම පවතිනවා නම් එයාට තවදුරටත් ඒ භාවනා වාක්‍යයේ වාක්‍ය කෙටි කරගෙන කෙටි කරගෙන ගිහිල්ලා යන්න පුළුවන්. ආන් ඒ විදිහට එතන එයාට ඒක සමතයක් පිණිස යොදවන්න පුළුවන්. දැන් අපිට අද අවශ්‍යතාවයේ තියෙන්නේ ඒ කාරණාව පැහැදිලි කරන්න නෙමෙයි. ඇත්තට මේ කියන කාරණා ටික ගැඹුරුයි. මේ කියන කාරණා ප්‍රායෝගිකව කෙනෙක් පුරුදු කරන්න බැරි නෑ පුළුවන්. හොඳ සිහිනුවණින් යුතු කෙනෙක්ට තමයි ඒකේ හැකියාව තියෙන්නේ ඇත්තටම. ධර්මාබෝධයට යන හිතක්ම තමයි මේ විදිහේ හැසිරීමක හසුරවන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඔතනින් එහාට ඕකේ කොහොමද විදර්ශනාවට යොමු කරන්නේ කියන එකයි බලාපොරොත්තු කියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වෙලාවේ තමාගේ හිතේ ඒ විදිහට ප්‍රීතිය ඉපදෙව්වා නම් මොකක් හරි කාරණාවෙන් ඒ ප්‍රීතිය බලවත් ඉපදෙව්වා නම් දැන් ඒ බලවත් ප්‍රීතිය උපදවමින් පවත්වන හිතක් තියෙනවානේ. උදාහරණයකට අපි ගමුකෝ අර ගටේකාර සූත්‍රයේ ඒ ගටේකාර මේ කුඹල්කාරයාගේ අම්මයි තාත්තා ඇස් දෙක අන්ධ වෙලා ඉදි කාශ්‍යප බුදුරයන් වහන්සේ ඇවිල්ලා දානි පිළි අරන් දානේ වළඳලා ගියා කියලා ඒ ගැන ඊටාම සතුටටපත් වුණා. ඒ සතුටත් එක්කලා ඒ ප්‍රීතියෙන් ඒ අය හිටියා කියනවා. සති දෙකක් සතියක් හිටියා කියනවා. එතකොට ඒ ප්‍රීතියෙන් කියලා කියන්නේ එයා නැවත නැවත ඊ අනේක ආශිර්වාදයන් වහන්සේ අපේ දානේ වැළඳුවානේ. අප කෙරේ අනුකම්පාවෙන් අපේ දානේ වැළඳුවානේ කියලා ඒ වගේ මානසිකාර යක් දිගින් දිගටම දිගින් දිගටම පවත්වලා තියෙනවා. මානසිකාර එකක් හරි කීපයක් හරි දිගින් දිගටම පවත්වලා තියෙනවා. අන්න ඒ විදිහට පවත්වපු හිතක් ඊට පස්සේ එයා ඒක විදර්ශනාවට යොමු කරනවා නම් කරන්න තියෙන්නේ ඒ ඊට අදාළ දැන් අපි හිතමු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අපේ දානේ වැළඳුවානේ අපිට කොයිතරම් ලාභයක්ද කියලා කියනවනම් ඒකට අදාළ කාරණාවේ පංච උපාස්කන්ධය විදර්ශනා කරන්නයි තියෙන්නේ. දැන් හිතේ ප්‍රීතිය ඉපදිලා තියෙනවා සිහියේ ඉපදිලා තියෙනවා ශ්‍රද්ධාව ඉපදිලා තියෙනවා එකඟතාවයක් ඉපදිලා තියෙනවා එතකොට ඔය කරුණු හින්දා හිත ගොඩක් බලවත් වෙලා තියෙන්නේ. ප්‍රීතිය ඉපදිලා ගොඩක් ප්‍රීතිය බලවත් වුණා නම් හිත ගොඩාක් බලවත් වෙලා තියෙන්නේ. ඒක යාට ඒ ඊට අදාළ පංච උපාස්කන්ධය හඳුනාගෙන විදර්ශනා කරන්න පුළුවන්. එතෙන්දි තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් ටික ඒ වගේ හට ගැනීම ඒ වගේ නැතිවීම බලන්න පුළුවන්. දැන් මම ඒ කොටස මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම කරොත් එහෙම මේක අපි ඒක කලින් ඇත්තටම විස්තර කරලා තියෙනවා පංච පාස්කන්ධ විදර්ශනාවේදී. ඒක කොහොමද කරන්නේ කියන එක ඒ විදිහට කරනකොටම ඒ ප්‍රීතිය විස්කම්බණය වෙනවා. විස්කම්බණය ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය විස්කම්බණය කියන කාරණාව මම ඉස්සරහට පැහැදිලි කරන්නම් මොකද්ද ඒකේ හරි අර්ථය කියන එක. ඊට පස්සේ ඒක කෙලින්ම ඒ කියන්නේ විදර්ශනාව වැඩිම පිණිස යොදවන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධාවත් හිත පිටරනේ මොකද වෙන්නේ? දැන් කලින් අතන තිබුණේ ලෞකික කාමාවචර මානසිකත්වයට අදාළ විදිහට තමයි කුසල මානසිකත්වයට අදාළ විදිහට තමයි මේ ශ්‍රද්ධාව, වීරිය, සිහිය ඊට පස්සේ යම් එකඟතාවයක් තියෙනවා නැත් ඊට පස්සේ යම් නුවණින් මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ කරුණු ටික තිබුණේ. ඊට පස්සේ මේක විදර්ශනා ප්‍රඥාවට අදාළ විදිහට පංච උපාස්කන්ධ විදර්ශනාවට අපි තියපු ගමන් ඒ දැන් දැන් ශ්‍රද්ධා වීරිය සතිය ඊට පස්සේ ඒ හින්දා ඇතිවෙනා වූ එකඟතාවය ඒ වගේම ප්‍රඥාව ඒ ඒකට අදාළ විදිහට මෙනෙහි කිරීම ටික ලෝකෝත්තර ස්වභාවයට යනවා. ඇයි දැන් පංච උපාස්කන්ධ විදර්ශනාවක් තියන්නේ. දැන් අපි අරමුණු කරන්නේ ඒකේ ප්‍රීතියක් උපදවන එක නෙමෙයි. ඒකේ Nirodhe පිණිස ඒ කියන්නේ පංච උපස්කන්ධ විදර්ශනා ඔබ දන්නවා ඒක අවිද්‍යාවේ Nirodhe පිණිස තමයි එතකොට දැන් අපි හිතලා තියෙන්නේ එතකොට අවිද්‍යාවේ Nirodhe පිණිස සද්ධා වීරිය සස්සමාධි ප්‍රඥා කියන බල ධර්මයන් ක්‍රියාත්මක වෙන ඔතනදී මේ විදිහට ලෞකික ලෞකික බල ධර්මයන්ගෙන් අපි ඉස්සරහට ඇවිල්ලා ලෝකෝත්තර ආර්යෂ්ටාංග මාර්ගයට අදාළ බල ධර්මයන් වැඩෙන්න ගන්නවා. ඒ නිසා ආර්යෂ්ටාංග මාර්ගය ඔතනදී වඩන්න පුළුවන් ඔන්න ඔය ආකාරයෙන්. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දැන් මේ විදිහට මේක කිරීමේ අවශ්‍යතාවය තමයි ඔය විදිහට ප්‍රීතිය ආදී අංගයන්ගෙන් යුතු වෙලා හිතක් පවතිනකොට ඒ හිත ගොඩක් බලවත්කමක් තියෙනවා. ඒ බලවත් හිත අපි මේ අර විදිහට ලෝකෝත්තර මාර්ගයට යොමු කරන එකයි කරන්නේ. අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේක දේශනාවෙන් අපි උදාහරණයක් ගමු. මං ඔබට කියන්න මේ විදිහට දැන් මේ ගැන ඇත්තටම ඉතාමත්ම කෙටියෙන් තමයි මේ කාරණාව කරන්න හැටි දේශනාවේ තියෙන්නේ අර වාක්‍යයක් විදිහට තමයි හුඟාත් තැන්වල තියෙන්නේ. අපි ගත්තොත් එහෙම කුද්දක නිකායේ අටුවාවේ තේරි ගාථා අට කතාවල මේ වගේ ස්ථාන ගොඩාක් තියෙනවා ඇත්තටම මම එක ස්ථානයක් තෝරගත්තේ. ඒ අට කතාවල තියෙනවා තින්ස තින්සති නිපාතෝ කියලා. ඒ කියන්නේ තින්සති නිපාතෝ කියලා කොටසක් තියෙනවා. ඒකේ ජීවකම්බ වණිය සුභා තේරී ගාථා කියලා සුභා කියන භික්ෂුණීන් වහන්සේ ධර්ම අවබෝධ කරපු හැටි විස්තර කරනවා ලොකු විස්තරයක් එක බුදුන් කෙරෙහි ඇති වූ සොම්නස මුළු සිරුර පුරා පැතිර සිටියේය කියනවා. පැහැදිලිද? බුදුරයන් වහන්සේ ගැන එයාට සතුටක් ඇති වෙනවා යම් සිද්ධියක් හින්දා එයාගේ ඇතරම කියනවනම් එයාගේ ඇස ඇහැ ගැලවිලා තිබ්බා ඒක බුදුරන් වහන්සේ දකිනකොටම නැවත ප්‍රකෘති ස්වභාවයටපත් වුණා කියනවා ඒකත් එක්කලා එයාට බුදුරන් වහන්සේ ගැන ඇතිවෙච්ච මේ ඒ පැහැදීම නිසා ඇතිවෙච්ච ප්‍රීතිය මෙතන කියන්නේ සොම්නස කියලා කියන්නේ මෙතන ප්‍රීතිය පාලිය ගත්තොත් එහෙනම් බුද්ධගතාය පීතිය මේ බුදුරයන් වහන්සේ නිසා හටගත්තා වූ ප්‍රීතිය පීති සොම්නස මුළු සිරුර පුරාම පැතිර සිටියේ ඊට පස්සේ බුදුරයන් වහන්සේ ඇයගේ සිත් සතර හැඳිනගෙන මෙයාගේ ස්වභාවය දැන් බලවත් වෙලා තියෙන හිත කියලා දැනගෙන ධර්මයේ කියලා අග්‍රමාර්ගයේ දක්වා කමඨහන් දෙසූහ. එතකොට බුදුරයන් වහන්සේ එයාට මේ නිරෝධය පිණිස ධර්ම දේශනා කරා කියනවා. ඊළඟට විස්තර කරනවා සා කියන්නේ ඇය පීතිං වික්ඛම්බෙත්වා පීතිය විස්කම්බණය කොට తాවදේව විපස්සනම් වඩ්ඩෙත්වා එතනදීම විදර්ශනාව වඩලා මේ අරහත්තං පාපුනි කියනවා අරහත්ත්වයට පත් වුණා කියනවා එතකොට බලන්න ඒක එයා කරලා තියෙන්නේ සිංහල තේරුම ඕතමෝ ප්‍රීතිය යටපත් කර එකෙනෙහිම විදර්ශනා වඩා එතනම විදර්ශනා වඩලා සිවිපිලිසිම් ව්‍යාපත් රහිතව රහත් බවට පැමිණියාය. මට ওই කාරණාව තමයි කියන්න ඕනේ. එතකොට බුදුරයන් වහන්සේ දැක්ක මෙයාගේ හිතේ බලවත් ප්‍රීතිය ඉපදිලා තියෙනවා. ඒ ප්‍රීතියත් එක්කලා ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ධර්මයන් බල ධර්මයන් බල ගැන්විලා තියෙනවා ලෞකික විදිහට. ලෞකික කාරණාවක මෙතන නම් බුද්ධානුස්තියේ. ඔය විදිහටම අපිට චාගානුසතිය කියන දානෙනුත් ඔක බල ගන්නන්න පුළුවන්. ඒ විදිහට ඒ කාරණාවල් බලගන්න පුහම බුදුරයන් වහන්සේ යාට විදර්ශනාවට ඒක යොමු කරවලා තියෙනවා. මෙයා එතන විදර්ශනාව වඩලා ඒ ලෝකෝත්තර බර ධර්මයන් උපදෝලා ධර්ම අවබෝධයට ගිහින් තියෙනවා. අපි දැන් ඔය ප්‍රීතිය විස්කම්බණය කිරීම කියන කාරණාව තව ටිකක් පැහැදිලි කරගත්තොත් විස්තර විදියට දැන් ප්‍රීතිය කියලා කියන්නේ වේදනා ස්කන්ධයට අයිති ධර්මයක්. ප්‍රීතිය කියන්නේ රූපෙකුත් නෙමෙයි සංඥාවකුත් නෙමෙයි සංස්කාරයකුත් නෙමෙයි විඥානයකුත් නෙමෙයි වේදනා ස්කන්ධයට අයිති ධර්මයක්. එතකොට කවුරු හරි කෙනෙක්ට දුක් වේදනාවක් හරි සෝමනස්ස වේදනාවක්. දැන් උතන ප්‍රීතිය කියලා කියන්නේ සෝමනස්ස වේදනාව කියන එක. ඒ සෝමනස්ස වේදනාවක් ලැබෙනකොට සාමාන්‍ය කෙනෙකුට එයාට ඒක හම්බෙන්නේ අවිද්‍යා සහගතව. එතකොට ඒක සාමිස වෙනවා. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් අවිද්‍යාසහගතව බාහිර කෙනෙක් පුද්ගලයෙක් රූපයක් කියන එකක් අරමුණු කරගෙන ඒ රූපයක් හින්දා මේ විදිහට මට වේදනාවක් හටගෙන තියෙනවා කියලා තමයි එයා ඒක දකින්නේ. පැහැදිලිනේ අපි ඒක විස්තර කරලා තිනවා සාමි ඇසින් දකින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන දේවල් ඔස්සේ තමයි මේ සැප වේදනාව ආවේ කියලා මේ සෝමනස් වේදනාව ආවේ කියලා දකින මානසිකත්වේ සාමාන්‍ය කෙනාගේ මානසිකත්වේ අන්න ඒ මානසිකත්වයේ ඒකේ අවිද්‍යාව දැන් ප්‍රීතිය විස්කම්බණය කරනවා කියලා කියන්නේ ඒකේ අවිද්‍යාව මේ අවිද්‍යාසහගත ස්වභාවය දකිනකොට අපි ඔබට විස්තර කරලා තියෙනවා පංච උපාස්කන්ධ විදර්ශනාවේදී කරන හැටි. එතකොට එයා දකිනවා මේක ස්පර්ශය නිසා හිතේ යෙදුණු ස්වභාවයක් කියලා දකිනවා විදර්ශනා ප්‍රඥාවෙන්. මේ ප්‍රීතිය කියන ස්වභාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැතිවීම නැති වෙලා යන ස්වභාවයක් මේක බැහැර ඉන්න කෙනෙකුට පුද්ගලයෙකුට මෙහෙම අයිතිකම් නෙමෙයි හිතේම හටගත්ත මේ ස්පර්ශය කියන ස්වභාවය නිසා හටගත්තා වූ ස්වභාවයක් කියලා දකිනවා. එතකොට පීතිය නම් වූ සෝමනස්ස වේදනාව විස්කම්බණය වෙනවා. ඔය විදිහටම තමයි අධික කායික දුක් වේදනාවත් පවා විස්කම්බණය වෙනවා. ඔතන විස්කම්බණය කියලා කියන්නේ වේදනාවේ වේදනාව අවිද්‍යාසගතව රූපේ ගැට ගැසීම ප්‍රඥාවෙන් වෙන් කිරීම. පැහැදිලිද? වේදනාව අපි රූපේ ගැට ගහගෙන තියෙන්නේ අර අසවල් රූපේ නිසා මේ වේදනාව හට ගන්නවා. බුදුරයන් වහන්සේ වැඩිය නිසා දානෙට මේ වේදනාව හට ගන්නවා කියලා අර එහෙම තමයි අර දැන් ගටිකාර් බ්‍රහ්මරාජාගේ අම්මයි තාත්තයි දකින්නේ. බුදුරයන් වහන්සේ දානෙ වළඳපු හින්දා මට සැප අපිට මේ ප්‍රීතිය හිතේ ඉපදුනා කියලා දකින්නේ ඒක විදර්ශනාව කරපුවාම අවිද්‍යාසහගත ඒ රූපය රූපය කියන ස්වභාවය ඒකේ අනාරම්මන බව, අනිදස්සන බව විදර්ශනා කරනකොට රූපයේ ගැට ගැසීම ඒ ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් ඉවත් කරනවා. අන්න ඒ ප්‍රඥාවෙන් වෙන් කිරීමල තමයි ඔතන විස්කම්බණය කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දැන් මොකද වෙන්නේ? දැන් බලවත් සෝමනස්ස වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රීතියක් හිතේ තියෙනවා. ඒ හින්දා වීරිය බලවත් වෙලා සිහිය බලවත් වෙලා මේ හිත තියෙන්නේ ඒ අපේ හිත සාමාන්‍ය කෙනාගේ හිතක ඒ විදිහට ප්‍රීතිය එක්ක ඉතුරු අංග ටික බලවත් වුණොත් සිහියත් අදාළ අංග ටික බලවත් වුණොත් ලෞකික වශයෙන් වුණත් එයාගේ පංච නීවරණ ස්වභාවයල් ඊටාම දුර්වල වෙනවා. එක්කෝ ඒක ඊ타ත්ම දුර්වල ස්වභාවය තියෙන විශේෂයෙන්ම තීන මිද්ද කියන ස්වභාවය මේ දුර්වල වෙලා යනවා ප්‍රීතිය කියන එකෙන්. පැහැදිලිද? අපේ හිතේ අපි ඔබට පැහැදිලි කරලා තියෙනවා මේ පංච නිවන කොටසේදී අර හිතේ මිදුණු ගතියක් තියෙනවා. හිතයි හිත හිතවිලි වල මිදුණු ගතියක් යම් අකර්මණ්‍ය ස්වභාවයක් යම් ගිලන් ස්වභාවයක් සාමාන්‍ය කෙනාගේ දිගටම පවතිනවා ඒක. එක එක මට්ටම් වල. එතකොට අන්නේ ස්වභාවය ප්‍රීතිය කියන ස්වභාවයෙන් නැති කරනවා. ප්‍රීතිය කියන ස්වභාවයෙන් නැති කරපු ගමන් ඒක තමයි සමාධියට යන්න තියෙන බාධාව තමයි අර තීන මිද්ද කියන ස්වභාවය අන්තිමේදී විදර්ශනා වඩන යද්දී තීන මිද්ද කියන ගිලං කර්මන්නේ නැති ස්වභාවයක් හිතේ තියෙන එක තමයි සමාධියට යන බාධාව අපිව කලින් විස්තර කරා. එතකොට මෙයා මේ විදිහට ප්‍රීතිය උපදීමත් එක්ක අර හිර වෙලා තියෙන නිකන් ගල් වෙලා තියෙන අයිස් කුට්ටියක් උණුසුම් කරලා දිය වෙලා ගිහිල්ලා හොඳට කර්මන්නේ වෙනවා වගේ වතුර බවට පත් වෙනවා වගේ අර හිතේ ගිලන් ස්වභාවය හිතේ අකර්මණ ස්වභාවය මේ ප්‍රීතිය නැති කරලා තියෙන්නේ. මේ ප්‍රීතිය හින්දා නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක අර අවිද්‍යා සහගතව මේ පංචපාස්කන්ධයේ හට ගැනීම නැතිවීම නුවණින් බලනකොට මෙයාගේ අර පංච නීවරණයන්ගෙන් තොර වුණු නැත්තම් පංච නීවරණයන් ඊටාම දුර්වල වුණු හිතේ විදර්ශනාවට අදාළ සද්ධා විද්‍ය සස්සමාධි ප්‍රඥා කියන අංගයන් බලවත් වෙලා වැඩෙන්න ගන්නවා ඒක තුලින් තමයි ධර්මාබෝධයට යන්නේ මම හිතනවා මේ කාරණාව පැහැදිලි ඇති කියලා ඊට පස්සේ එතකොට පළවෙනියටම එතකොට විස්කම්බණය වෙන්නේ රූපයෙන් වෙන්වීම තමයි වෙන්නේ ප්‍රීතිය කියන ස්වභාවය රූපය කියන එකෙන් වෙන් වෙනවා ඊළඟට ලෝකෝත්තර සමාධිය ඉපදුනහම ඒ හරහා මාර්ගසිත ඉපදීමත් එක්කලා අවිද්‍යාව හා බැඳුණු සියලු කෙලෙසුන්ගේ විස්කම්බනයක් එයා අත්දකිනවා. එහෙම තමයි Nirodhe සාක්ෂාත් කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි කෙනෙක් දානෙන් උපදින ප්‍රීතිය සමත විදර්ශනා සඳහා යොමු කරන්නේ. ඊළඟට සද්ධාවන්ත හිතමිතුරුනි අපි මෙතනම කතා කරගත්තොත් එහෙම දැන් ඔය ඔය විදිහම තමයි කෙනෙක්ට අපි හිතන්නකෝ දුක් වේදනාව ඉපදුනා කියලා. අධික දුක් වේදනාවක් ඉපදුන විශේෂයෙන්ම දැන් ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙක් කියලා කියන්නේ මේ ඒ ධර්මයේ විදර්ශනාව මේවා දේවල් දැනගෙන කටයුතු කරන කෙනෙක් කියලා කියන්නේ ලෞකික කුසලය අකුසලය එයා මේ සාමාන්‍ය මානසික පීඩාවල් විඳින කෙනෙක් නෙමෙයි. ඒ මානසික සැප සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනේ. හැබැයි එයාට කායික දුක් වේදනා බලවත් වෙන්න පුළුවන්. ඒ කායික දුක් වේදනාවක් ආවත් කායික දුක් වේදනාවෙන් අපේ හිත පීඩාවටපත් වෙන්නේ නැත්තම් කායික දුක් වේදනාවක් හොඳට අරගත්තාම හිත ඒකෙම හිර වෙනවා ඒ කායික දුක් වේදනාවම අරමුණු වෙනවා සිහිය අවධානය ඒ කායික දුක් වේදනාවෙම පිහිටනවා හැබැයි ඒ වෙලාවට කෙනෙක් සාමාන්‍ය කෙනා හිත පීඩාවටපත් කරගන්නවා ඒ කායික දුක් වේදනාවින්ද ඒ කායික දුක් වේදනාවින්ද හිත පීඩාවටපත් කරගත්තේ නැත්නම් එතන හිත මනාව පිහිටලා ඒ කායික දුක් වේදනාවේ මනාව පිහිටලා එතන එකඟ වෙන්න ගන්නවා. ඒ වාගේම ඒ කාරණාව එයාට සංවේගයේ උපදින්නක් ගන්නවා. සංවේගය කියලා කියන්නේ ඒ කාරණාව සංවේගය කියන එක ඇත්තන වචනකින් විස්තර කරන්න බෑ. අපි ඔබට කලින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ කාරණාවෙම හිත හිටලා ඒ හින්දා හිතේ බාහිර පංචකාමයන්ට කිසිසේත්ම යන්නේ නැතිව මේ ස්වභාවයෙන් මේ නිදහස් වෙන්න ඕනි කියන මානසිකත්වයේ බලවත්ව හිතේ ඇති වෙනවා. ඒ වෙලාවෙත් සද්ධාව තේතු වෙන අර තීන මිද්ද ගතිය ඊටාම දුර්ලා තියෙන. හිත පීඩාවටපත් තුන් නැත්තම් තීන මිද්ද කියන හිතේ අර අකර්මණ්‍ය ගතිය, ගිලන් ස්වභාවය මේ අර හිත ක්‍රියාත්මක වෙන ගතිය අඩු ස්වභාවය හින්ක මිදිලා තියෙන ස්වභාවය ඊටාම දුර්වලලා තියෙන්නේ ඒ එහෙම කෙනෙකුටත් එතනින් එහාට අපි ඔබට විස්තර කරා එතකොට දැන් ওই සාමිස වූ දුක් වේදනාවක් තමයි සාමාන්‍ය කෙනා කායික දුකක් විඳිනකොට තියෙන්නේ. එයා එතන විදර්ශනාවට යෙදුවොත් එහෙම අර ඒ රූපයත් එක්ක මේකේ සම්බන්ධතාවය අයින් කරන්න පුළුවන්. කායික දුක් වේදනාවෙත් එතන එතකොට විස්කම්බනයක් වෙනවා. ඒ දෙක වෙන් වෙනවා. රූපයත් එක්ක කායික දුක් වේදනාව ගැට ගැසීම වෙන් වෙනවා. ඒකත් එක්ක එයා निराமிස වූ දුක් වේදනාවක් බවට එකපත් වෙනවා. එතකොට එයාට මේකේ පීඩාව නැහැ. එතනින් එහාට කායික දුක් වේදනාවේ පීඩාව නැහැ. එතකොට ඒකත් එක්කම අර තීන මිද්ද ගතියෙන් හිත මේ දුර්වල වෙලා නැති ස්වභාවයක් තියෙන තීන මිද්ද ගතිය ඊටාත්ම යටපත් වෙලා මේ හිත බලවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයා විදර්ශනාව ඒකත් එක්කම දිගටම කරගෙන ගියොත් එහෙම ඒක ධර්මාවබෝධයකට යොමු කරන්න පුළුවන්. එතකොට බලන්න මේ වේදනාව වේදනාව හරහා කෙනෙක් ධර්මාබෝධයට යොමු වන අවස්ථා දෙක. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ ඒකේ යහපත් පැත්තෙන් සැප පැත්තෙන් ඉහළ අවස්ථාවක් බලවත් කායික දුක් පීඩා කියලා කියන්නේ ඒකේ දුක පැත්තෙන් ඉහළ අවස්ථාවක් දෙකේදීම ඒක විස්කම්බණය කරමින් එයාට විදර්ශනාවට යන්න උපකාර කරනවා. අපි ඒ පිළිබඳව උදාහරණ කතාවක් කතා කරොත් එහෙම මේ සතිපට්ඨාන සූත්‍රයේ අටුවාවේ තියෙනවා එක තිස්ස කියලා උපාසකයෙක්ගේ කතාවක් තියෙනවා. එයා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඊට පස්සේ එයාව ගෙදර හින්දා ප්‍රශ්නයක් හින්දා මම කතා කෙටි කරලා අවශ්‍ය කාරණා විතරයි කියන්නේ. මෙයාව හොරු වගයක් එවනවා මේ කෙනාව දැන් පැවිදි වෙලා ඉන්න කෙනාව භික්ෂුන් වහන්සේව මරන්න කියලා. මරන්න කියලා හොරු වගයක් එවුවට පස්සේ දැන් කැලේ ඇතුලේ මෙයා තනියෙන් ඉන්නලාක හොරු ඇවිල්ලා වට කරනවා. බට කරලා ඇයි කිය ඇයි ආවි කියලා අහනකොට කියනවා ඔබගේ ජීවිතය තොර කරන්නයි ආවි කියනවා. ඊට පස්සේ දැන් මේ මේ මෙයා කල්පනා කරන මේ භික්ෂුන් වහන්සේ මේ දැන් මම තාම ධර්ම අවබෝධ කරලා නැහැ. ඒ හින්දා මම ධර්ම අවබෝධයට උත්සාහ කරලා ධර්ම අවබෝධ කරලම තමයි මරණයට පත් වෙනවනේ මැරෙන්න ඕනි කියලා. එතකොට බලන්න එයාට ජීවිතය මරණය මර අනේ මාව මරන්න එපා කියන හැඟීමක් නැහැ. ඊට කලින් ධර්ම අවබෝධ කරගන්නේ කොහොමද කියන එක ගැනයි අදහස තියෙන්නේ. ඊට පස්සේ ඒ හින්දා කල්පනා කරලා අර හොරුන්ට කියනවා දැන් මේ මං ඇපයක් අරගෙන අදට විතරක් අද රැයට විතරක් මට ජීවිතේ දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඇපයක් අරගෙන. ඊට පස්සේ අර හොරු ටික අහනවා දැන් මේ ස්ථානයේ තිබෙන ඇපය කුමක්ද? මේ තනියෙන් කැලේ මැදින්නේ දැන් මොනවද ඔප ඇප වෙන්නේ කියලා. ඊට පස්සේ තෙරුන් වහන්සේ විශාල ගලක්ගෙන කලවා ඇට දෙක බිඳ දමා උපාසකවරුන් ඇපේ වටිනවාදයි හොරුන්ගෙන් ඇහුවා කියනවා. ගලක් අරගෙන ඉඳගෙන ලොකු ගලකින් කලවැටේට කකුලේ කලවැටේට ගහගෙන ගහගෙන ඒතර කලවැටේ බිඳිලා. බිඳුනට පස්සේ දැන් මෙයාට ඇවිදින්න බෑනේ. ඇවිදින්න බෑ කියලා දන්නවා. ඒතර අද රැ වෙනකන් මේ එළි වෙනකන් ඉඳ මේ ඇපේ ප්‍රමාණවත්ද කියලා අහනවා. ඊට පස්සේ අර කට්ටිය මේ හොරු ටික සක්මනෙන් පැත්තකට ගිහිල්ලා ගිනි දැල්වගෙන නිදාගත්තා කියනවා. වට කරගෙන දැන් මෙයාට යන්න බෑ හෙට උදේට එහෙනම් මරමු කියලා මොකද ඒ කට්ටිය දැන් හොරු ටික ඇවිල්ලා තියෙන්නේ කෙනෙක් සල්ලි දීලා ඒ සල්ලි වලට කොන්ට්‍රැක්ට් එකක් විදිහට තමයි හොරු ටික ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ එතන කියනවා තේරස්ස වේදනම් වික්ඛම්බෙත්වා සීලං පච්චවෙක්කෙන්තෝ පරිසුද්ධං සීලං නිස්සායි පීතිපාමොජ්ජං උප්පජ්ජි කියලා තියෙනවා. එතන තෙරුන් වහන්සේ වේදනාව විස්කම්බණය කොට වේදනාව විස්කම්බණය කරන එක තමයි අපි ඔබට අර කලින් පච්චුපාස්කන්ධ විදර්ශනාවල පැහැදිලි කළේ අද කෙලින් කෙටියෙන් කිව්වේ සාමිස වූ වේදනාවක් තියෙන කකුලක් හින්දා හටගත්තා වූ වේදනාවක් භික්ෂුන් වහන්සේට තියෙන්නේ ඒක කකුලක් හින්දා නෙමෙයි ස්පර්ශය නිසා හටගත්තා වූ වේදනාවක් කියලා පැහැදිලිව දකිනකොට කකුල කියන එකක් මෙතෙන්ට සම්බන්ධ නැහැ එහෙම රූපයක් මේ වේදනාවට කියලා රූපයයි වේදනාවයි අතර එයා ගැට ගැසීම එතන අයින් කරනවා අන්න ඒක තමයි වෙන් කිරීම තමයි මෙතන විස්කම්බණය වෙන්නේ ඒ විස්කම්බණය කරාට පස්සේ එයා එතනින් එහාට මේ මෙතනම් කියන්නේ පිරිසිදු සීලය නිසා පීති ප්‍රමෝදය ඇති කරගෙන ඉස්සරහට ගියා කියලා මම කල්පනා කරනවා ඔතන පීතිය ප්‍රමෝදය හින්දා නෙමෙයි එතනින් එහාට එයාගේ හිතේ අර තීන මිද්ද ගති අඩු වෙලා निराமிස වූ වේදනාවේ හිත එකඟ වෙලා තියෙන්නේ ඒක හරහාම විදර්ශනා කරගෙන තමයි ගිහිල්ලා ධර්මාබෝධයට ගිහින් තියෙන්නේ කියන කාරණාව. එතකොට සද්ධාවන්ත හිතමිතුනේ ඔන්න ඔය විදියට වේදනාව කියන කාරණාවේ විශේෂ ස්වභාවයන් ඇති වුනහම ඒ නිසා ඒක විදර්ශනාවට හරවන්න පුළුවන් දුක් වේදනාව හෝ සැප වේදනාව හෝ එතකොට දානය කියන කාරණාව ඔන්න ඔය විදියට මේ ඒකේ සමත විදර්ශනා සඳහා යොදවන්නේ ඔහොමයි ඔය විදියට තමයි ඒක නිරෝධයකට කියන කාරණාව ගෙනියන්නේ අපි මේකෙන් මේ වෙන කාරණාව තව ටිකක් පැහැදිලි කරොත් එහෙම මෙන්න මේ විදිහට කියන්න පුළුවන් දැන් සාමාන්‍ය කෙනෙක් විදර්ශනාව කරනකොට හරිය හරියාකාරව එයා හරියටම පංච උපාස්කන්ධ විදර්ශනාව තේරුම් ගන්න තියෙනවා නම් අවිද්‍යාව දකිනවා නම් දකිමින් ප්‍රහාණය කරන්න හැකියාව උපදවලා තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ගේ හිත නිරෝධයකට නොයන්නා වූ ප්‍රධානම හේතුව නම් එයාට අර අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කරන්න පුළුවන් ආකාරයෙන් ආකාරයෙන් ඒ ප්‍රඥාවෙන් ඒ කාරණාවට පහර දීමට අදාළ ජවය නැති බව. අපි ඔබට මේක පැහැදිලි කරා කලින් පාරක ගහක් උපමා කරගන්නේ. කියන්නේ අපි පැහැදිලි කරා වේගෙන් දළු වේගෙන් වැඩෙන. කියන්නේ අපිට හිතා ගන්න බැරි මොහොතකින් වැඩෙන ගහක් ගන්න කියලා වල. එතකොට මේ ගහකට පොරවකින් ගහන කෙනා ඒ පොරවෙන් ගහ සම්පූර්ණයෙන්ම දෙකට කැපුන් නැති වුණොත් එහෙම ගහ ආයෙ පාරක් වැවෙනවා. අපි එහෙමයි කිව්වේ. ඒක يعني උපමාවක් අපි ගත්ත. එතකොට ගහ අපි පොරෝපාර ගහලා ආය ගන්නකොටම ගහ එතනින් ආය ලියලා ආය ගහනවා ආය ගන්නවා ආය ලියලා ඔය වගේ තමයි හිතේ අවිද්‍යාව කියන එකත් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයට ගියේ නැති වුණොත් එතන සංස්කරණය වෙලා විඥාන හටගෙන නාම රූප හරහා මේක ආය ඉදිරියට යනවා මේ නිරෝධ කියන ස්වභාවය අත්දැකීමක් එන්නේ නැති වෙනවා කෙනෙකුට ඒ හින්දා ඒකට ප්‍රධාන හේතුව තමයි අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන විදියට ඒ පහර ගැසීමේ හැකියාව නැමතිකම. එයාගේ ප්‍රඥාව බලවත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව ප්‍රඥාව තියනා වූ හිතේ ඉතුරු අංග බලවත් නැත්නම් සද්ධාව, වීරිය, සතිය, සමාධිය කියන අංග බලවත් නැත්නම් අර ප්‍රඥාවෙන් ගහන පහර බලවත් මදි වෙනවා අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න. එන්න ඒ හින්දා තමයි කෙනෙක්ගේ හිත ධර්මාවබෝධයකට නොයන්නා වූ ප්‍රධාන හේතුවක් හොඳට විදර්ශනාව කරන්න දන්න කෙනාගේ හිත. එතකොට මෙතනදී මේ ප්‍රීතියෙන් වෙන්නේ ප්‍රීතියෙන් හරි නැත්නම් අර විදියට සංවේගයෙන් හරි දුක් වේදනාවේදී සංවේගයෙන් හරි නැත්නම් සැප වේදනාවේදී ප්‍රීතියෙන් හරි බලවත් වුණාම හිත නීවරණ වලින් තොර වෙනවා විශේෂයෙන්ම අර හිතේ මිදුණු ගතියෙන් තොර වෙනවා එතකොට ඒ හිතේ ශ්‍රද්ධාවයි වීරියයි සතිය සමාධිය කියන අංග ටික හොඳට බලවත් වෙලා තියෙන්නේ. එතකොට ඒක හරියට අර ශක්තිමත් පුරුෂයෙක් වගේ හොඳට මේ හයිය තියෙන මිනිසෙක් වගේ එයා ප්‍රඥාවෙන් පහර දෙනකොට අර ගහ සහ මුලින්ම කැපිලා යනවා වෙන් වෙලා යනවා වගේ වෙනවා. පැහැදිලි නේද? අපි ඒකට තවත් උදාහරණයක් ගත්තොත් එහෙම කල්පනා කරන්න ගඟක් තියනවා කියලා කල්පනා කරන්න. එතකොට ගඟේ මේ යුර තියෙනවා, ගඟේ එහා යුර තියෙනවා. දැන් අස්සෙක්ට මේ ගඟ හරහා අස්සෙක්ව පන්නන්න ඕනේ කවුරු හරි කෙනෙක්. එතකොට ඒ මිනිස්සයා මොකද කරන්නේ? දැන් ගඟ හරහා පයින්නකොට අපි එක තැන ඉඳන් පයින්නේ නෑ නේද? දැන් ගඟේ මේ උරට ඇවිල්ලා මේ උර කෙළවරේ ඉඳන් හරි පයිමු කියලා ඉවරලා අපි තු වතුර ගෑවෙන්නේ නැතුව අර උඩින් පයින්නවා නම් මේ එහෙම එකක් මෙතන එක තැන ඉඳන් කරන්නේ නෑ නේද? අපි මොකද කරන්නේ? අර පුළුවන් තරම් පස්සට ගිහිල්ලා දුවගෙන දුවගෙන ඇවිල්ලා ඒ ඊට පස්සේ ලොකු ජවයක් අරගෙන තමයි වේගයක් ජවයක් අරගෙන තමයි අනිත් පැත්තට පයින්නේ. ඒ ජවෙත් එක්ක. එතකොට එහෙම තමයි එහා යුරට ලංවීමේ පැනීමේ හැකියාව තියෙන්නේ. මම හිතනවා උපමාව තේරෙනවා ඇති කියලා. වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ. ඒ හින්දා එතකොට ඔන්න ඔය වගේ මෙතරින් එතරට පැනීම කියන කාරණාව ගත්තොත් එහෙම දැන් එයා කෙනෙක් මෙතන මෙතර කියන එක අඳුරනවා නම් අවිද්‍යා සහගතව ලෝකේ සකස් වෙලා තියෙන්නේ කියලා එයා මෙතර කියන එක අඳුරනවා නම් ඊතර කියලා කියන්නේ මේ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධුණු ස්වභාවය කියලා ඊතරත් අඳුරනවා නම් එයා ඉලක්කේ දන්නවා. පයින්ද මේ ඉලක්ක කියලා කියන්නේ මේ පැත්තෙන් එහා පැත්තට පයින්නා වගේ අර ගඟේන මෙයා මම මේ ස්වභාවයෙන් ඉඳන් අනිත් ස්වභාවයට යන්න ඕනි කියලා දන්නවා. එතකොට ඒක තමයි එයාගේ ප්‍රඥාව වෙන්නේ. විදර්ශනා ප්‍රඥාව. එතකොට මෙතර තමා මේ ලෝකය, ඊතර තමයි ලෝක නිරෝධය, නිවන කියන එක. ඊට පස්සේ එතකොට ගඟ කියලා කියන්නේ අනිත් අතට ගලාගෙන යන අවිද්‍යාව නම් වූ සැඩපහර. පැහැදිලිනේ? අවිද්‍යාව නම් වූ සැඩපහර අවිද්‍යාව නිසා ඉතුරු ඕග ටිකත් ඉතුරු සැඩපහරවල් ටිකත් කාම කාමයට අදාළව ගහගෙන යන ඒවා භවයට අදාළව ගහගෙන යන ඒවා ඒ වගේ ඉතුරු ඕග ටිකත් අවිද්‍යාව නිසාම සකස් වෙලා තියෙනවා මූලික වශයෙන් අවිද්‍යාව නම් වූ සැඩපහර ඊට පස්සේ දැන් ඒ අශ්වයාව අපි කෙවිතකින් වගේ එකකින් ඉක්මන් කරනවා නේද? අර අශ්වයෙක්ව අර උගේ නහයට මේ එකක් දාලිවලා මේ මට ඒක නම මතක නැහැ. ඒ ලණුවක් වගේ එකකින් ඌව අපි ඉක්මන් කරනවා. කෙවිතක් වගේ දේවල් වලින් අශ්වයාව ඉක්මන් කරනවා. ආන් ඒ වගේ තමයි වීරිය කියන එක. නැවත නැවත ඌට ඒ ඌව ඒ කාරණාවේ ඉක්මන් කරන එක. ඊට පස්සේ දැන් දැන් ජව සම්පන්න අස්වැක්. ඔක දුර්වල අස්වැක් කියලා කියන්නේ දුර්වල අස්වැක් වගේ තමයි දුර්වල හිතක්. දුර්වල හිතක් කියන්නේ පංච නීවරණ වලින් යුතු හිතක්. ජව සම්පන්න අස්වැක් වගේ තමයි පංච නීවරණ ධර්මයන් ඊ타ත්ම දුර්වල වෙච්ච නැත්නම් පංච නීවරණ ධර්මයන් නැති වෙලා ගිය හිතක්. බලවත් හිතක්. එතකොට ඒ වගේ හිත වේගයෙන් දුවගෙන පැමිණෙනවා වගේ අස්වැයේ ප්‍රීතියෙන් හරි සංවේගයෙන් හරි කෙනෙක්ට ජවය ගන්න පුළුවන්. මට ඒ කාරණාව පැහැදිලි කරන්න. එතකොට වේගෙන් දුවගෙන ඇවිල්ලා දැන් බලවත් බලවත් අස්සේ හිටිය කියලත් බලවත් අස්සේවත් මෙතන ඉඳලා එකපාරට දැන් පැනලා එහා පැත්තට පයින්න කිව්වර ඌට පැන ගන්න බැරි වෙනවා. අර එයා තව ජවයක් ගන්නවා වේගෙන් දුවගෙන ඇවිල්ලා. ආන් ඒ වගේ තමයි ප්‍රීතියෙන් හරි සංවේගයෙන් හරි ගන්නා ජවය හිතකට. අන්න ඒ වගේ ප්‍රීතියකින් හරි සංවේගයෙන් හරි ජවය ගන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙක්ට එයා වේගෙන් දුවගෙන ඇවිල්ලා පයින් අස්සෙක් වගේ අවිද්‍යාව විතුන් නැතුව නිරුද්ධ කරමින් එහා පැත්තට පයින්නවා. එතකොට ඒ හින්දා සද්ධාවන්ත හිත මිතුරුනි දැන් අපේ ධර්ම සාකච්ඡාවෙ ඉන්න ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්න තියෙන්නේ ඔන්න ඔය කාරණා දෙකේ. මොකද්ද බලවත් වෙච්ච හිතක් නැහැ. කියන්නේ පංච නිවර්ණ දුර්වල වෙච්ච හිතක් නැහැ. සමහර අය ඒ මට්ටමටත් ඇවිල්ලා තියෙනවා. එයාට ප්‍රශ්න තියෙන්නේ එක්කෝ එයා සැප සැප පැත්තේ කියන්නේ ප්‍රීතිය දානය පැත්තෙන් වේවා බුද්ධානුස්සති පැත්තෙන් වේවා වෙන ආකාරයකින් හිතේ ප්‍රීතිය උපදවලා බලවත් කරලා විදර්ශනාවට යොමු කරන්න ඕනේ. ඒක එක පැත්තක්. එහෙම නැත්නම් සංවේගය උපදවන්න ඕනේ. සංවේගය උපදවන්න ඕනේ. ඒ සංවේගය උපදවන කාරණාවත් අපි කලින් පැහැදිලි කරා. එහෙනම් මම ඒකත් දැන් විස්තර කරන්නේ ඒ සංවේගය උපදවලා සංවේගයෙන් හින්ද බලවත් කරන්න ඕනේ. එතකොට අර අස්සෙක් වේගෙන් දුවගෙන ඇවිල්ලා ඒ ඒ වේගෙත් එක්ක වූ ජවයක් අරගෙන ඊට පස්සේ උගේ ප්‍රകൃතියම තියෙන ජවයත් එකතු කරගෙන එහා පැත්තට පනිනා වගේ අවිද්‍යාව විතුන් නැතුව නිරුද්ධ කිරීමේ හැකියාවක් කෙනෙකුට අත් කරගන්න පුළුවන්. එහෙනම් ආන් ඒ විදිහට කවුරු හරි කෙනෙක් දානය ඔස්සේ ප්‍රීතිය උපදවලා ඒ ප්‍රීතිය කියන එක සමතය විදර්ශනාවට යොමු කරලා ඒ ඒ හරහා ධර්මාබෝධයකට පත්වීමේ හැකියාව තියෙනවා. එහෙම තමයි ගොඩාක් අය ගිහින් තියෙන්නේ. ඇත්තට මම හිතන්නේ හැමෝම වගේ යන්නේ ওই ස්වභාවය. කියන්නේ මහා බලවත් හිත් නැති අර 80 මහා ශ්‍රාවකයෝ වගේ මහා බලවත් හිත් නැති සාමාන්‍ය හැමෝම ওই ජවයක් අරගෙනම තමයි එහා පැත්තට පයින්නේ. ඒ ජවය එයාට එක්ක සංවේගයේ එයාගේ ජීවිතයට මහා ගැටලු ප්‍රශ්න ඇති වෙලා මහා ලෙඩ දුක් වගේ දේවල් වලින් සංවේගය ඉපදිලා එන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ පින බලවත් නම් ප්‍රීතිය බලවත් වෙලා ඒ පැත්තෙන් උපදවන්න ඕනේ. එහෙම තමයි මේකේ අනිත් පැත්තට පනින්නේ. හොඳයි අපිට ධර්ම සාකච්ඡාවේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම ඒ දාණය මහත් ඵලය මහානිසංසය නම් වූ Nirodhaය පිණිස යොමු කිරීම පිණිසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.